ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. Thank you. සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූල ආසනයේ වැඩ සිටින කෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසරයි මේ ත්‍රිකල රාණ්‍ය සීනාසනයේ මේ කරගෙන යන විපස්සනා ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යන මේ භාවනා පිළිවෙලේ යෝගාවචරයන් තම තමන් වශයෙන් ලබා ගන්නා වූ අත්දැකීම් ඒට සම්බන්ධ මූල ධර්ම කොටසුත් යන්නා වූ මේ දෙපාර්ශවය සංසන්දනය කරමින් පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවෙත් අපි මේ තාක් පෙරගෙන ගිය විවරණය අනුව විපස්සනා ඥානවල පච්චේ පරිග්‍රහ ඥාන නැත්නම් පච්චය සම්මෝහය දුරු කරමින් පච්චේ වාස්ථාන ඥානය ලබා ගැනීම කියන පුරුකට කියන ස්ථානයට අපි මේ තාක්කල් සම්මිලා තියෙනවා. ඒ අවස්ථාව විපස්සනා හිත වශයෙන් උනත් යෝගාවචරයාගේ ජීවිතයේ පැත්තෙන් උනත් බොහොම පළලක් බොහොම ගැඹුරක් ඇති කරලා දෙන අවස්ථාවක් නිසා ඒ අවස්ථාවට අදාළ විස්තර එක විදිහකට බලනවා නම් බොහොම රසවත් වෙනවා තව විදිහකට බලනවා නම් බොහොම ගැඹුරු වෙනවා ඒ වාගේම අත්දැකීම් රහිත කෙනෙකුට නම් තීරුම් ගැනීමට අල්ලා ගැනීමට අපහසුත් වෙනවා. ඒ වුණත් මේ ධර්ම මාර්ගය විවරණය වෙන ක්‍රමය වැටිලා තියෙන්නේ මේ සුතමේ ඥානයේ, චින්තාමේ ඥානයේ, භාවනාමේ ඥානයේ දියුණු කරන වැඩපිළිවෙලක් නිසා යම් කෙනෙකුට මේ ධර්මය සුතමේ වශයෙන් අහුණත් භාවනා වශයෙන් හෝ වේවා ලෞකික වශයෙන් හෝ වේවා ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊට අමතරින් තාම උනන්දුවෙන් ඊටම කැපවීමෙන් භාවනා කරන යෝගාවචරයට ඒට වඩා ගැඹුරකින් තමන්ගේ ඒ සමත විපස්සනා ඥාන යොදවමින් මේ ධර්මයේ අධ්‍යක ගන්නකොට එදිනෙදා යෝගාවචර ජීවිතයටත් භාවනාවටත් ලොකු පිටුහලක් ලැබෙනවා. මේ නිසා අපි සංපජඤ්‍ය වශයෙන් විශේෂයෙන් කතා කරනවා නම් පච්චේ අවස්ථාන ඥාන අවස්ථාවේදී වැඩි දියුණු වෙන සංපජඤ්‍ය බණ පොත්වල හැටියට එහෙම නැත්නම් අපේ ආචාර්ය ප්‍රචාරයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ක්‍රමයට සතර සම්පජඤ්‍ය වශයෙන් අපි සාකච්ඡාවට ඉදිරිපත් කරගත්තා. එයිනොත් සාත්‍යක සම්පජඤ්‍යය සප්පාය සම්පජඤ්ඤේ කියනා වූ මේ ප්‍රධාන මුල් සම්පජඤ්ඤ දෙක කෙනෙකුට ලෞකික වශයෙන් විපස්සනා ඥාන වශයෙන් බොහෝම ප්‍රයෝජනයක් ගෙන දෙන සම්පජඤ්ඤ දෙකක් වශයෙන් හඳුනාගන්නවා. මේ ප්‍රශ්න මේ දෙක විශේෂයෙන්ම මේ ආර්ථික සම්පජඤ්ඤයත් සප්පාය සම්පජඤ්ඤයත් කියන දෙක සමන්තේ ඉදිරිපත් වෙන දුෂ්කරතා ප්‍රශ්න ගැටලු විසඳාගෙන විසඳලා නතර වෙන්නේ නැතුව Taman කරගෙන ගියේ මේ සත්ක්‍රියාව භාවනා වැඩපිළිවෙල අඛණ්ඩව ගෙන යාගෙන යන්ත විවේකය සහතික කිරීමක් මේ සාත්‍යක සම්පජාඤ්ඤේන සප්පාය සම්පජාඤ්ඤේමුත් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතාමත්ම ප්‍රායෝගික ප්‍රයෝජනීය කලකලා වැඩ ගන්න පුළුවන් සම්පජාඤ්ඤේ අවස්ථාව දෙකක්. මේ විදිහට සාත්‍යක සම්පජඤ්ඤයත් සත්පාය සම්පජඤ්ඤයත් යම් කිසි කෙනෙක් ක්‍රියාවට නගනවනම් ඒ පුද්ගලයා නිප්පක ප්‍රඥාව සහිත හරි හරි ප්‍රඥාව සහිත පුද්ගලයෙක් ඒ නිසා මේ පුද්ගලයා තනං වශයෙන් ප්‍රශ්නේ වැඩි කරගන්නෙත් නැහැ අනුන්ගෙන් Taman දිහාට එල්ල වෙන ප්‍රශ්න අවුල් කරගන්නෙත් නැහැ අනුන් දිහාට ප්‍රශ්න වැඩිපුර එල්ල කරන්නේ නැහැ ඒ වෙනුවට ක්‍රමයෙන් ක්‍රමයෙන් අභ්‍යන්තර බාහිර වශයෙන් ප්‍රශ්න විසඳන සත්‍යයක් අත්දැක ගන්න පුළුවන්. ගිය පාර ධර්ම දේශනාදී අපි ඉදිරිපත් කරගත්තා එවැනි නිදි ලෝකේ හෝ වේවා නැත්නම් මේ යෝගාවචර ජීවිතේ භාවනා වැඩපිළිවෙලක හෝ වේවා මතුවෙන ප්‍රශ්න විසඳන්න නම් ඒකට කෙනෙක් තුළ උද්දලයක් තුළ අකුසලයක් තුළ යෝගාවචරයක් තුළ ඉදී ධර්ම කොටස හයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මේ සම්ප්‍රජඤ්ඤේ කතාවට බොහෝම ආසන්නී යනවා ඒ ධර්ම කොටස ඊදී පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං සභාවයං ආතාපි විපකෝ භික්ඛු ඕයිමං විජතයේත සං කියලා බුදුජානක වහන්සේ ඉදිරිපත් කරන මේ ගාථාවේ ಗುಣ හයක් සඳහන් කරනවා සීලේ ප්‍රතිධාය යම් කිසි කෙනෙකුට මේ විදිහට වැටහෙනවා නම් ජීවිතය කියලා කියන්නේ මේ යෝගාවචර වැඩ පිළිවෙල යෝගාවචර භාවනා වැඩ පිළිවෙල කියලා කියන්නේ අභ්‍යන්තර බාහිර ගැට වදිමින් එකිනෙකට ගැට තද වෙන වැඩපිළිවෙලක්. මේක විසඳන්න පුළුවන්ද? නැත්නම් මේක විසඳිය යුතුයි, විසඳිය යුතුද? මෙන්න මේ විදිහේ අන්තිමකට මේ ප්‍රශ්නේ මතුවෙනවා නම් අන්න එවැනි පුද්ගලයෙකුට විතරයි විසඳන්න පුළුවන් වෙන්නේ. එවැනි පුද්ගලෙක් තමයි මෙන්න මේ ಗುಣ බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරුනේ ಗುಣ සිහිපත් කරමින් සිහිපත් කරමින් Taman තුල මේ ಗುಣවල වැඩිවීමක් මේ ಗುಣ පිළිබඳව ගෞරවයක් වෙන විදිහට කියනවා නම් බුදුරජාණන් වහන්සේ උපදෙස් කරේ ගෞරවයක් කියනවාද කියනවනම් වරදින්නට බෑ. අන්න ඒ විදිහට කර්ම සලකා ගන්න පුළුවන්. ඒ නිසා සීලේ ප්‍රතිස්ථාව සම්පූර්ණයෙන්ම සීලේ පිහිටණයක හොඳට සහවුරුව ඒ වාගේ මේ පුද්ගලයා උත්පත්තියේ ඥානවන්තෙක් වීම සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ මේ දෙක උපපති ඥානයේ තිබුණත් ඒ පුද්ගලයා සීලයක පිළිපලා හිටියත් එවැනි කෙනෙකුට වුණත් මේ ජීවිතයේ ප්‍රශ්න නැත්නම් මේ වගේ භාවනාවට පිළිවෙලක් කරගෙන යන ප්‍රශ්න සියල්ලක්ම උත්තර දී ගන්න බැරි වෙනවා ඒ පුද්ගලයා තුළ යම් ප්‍රමාණයකට චිත්තම් පඤ්ඤාන්ත භාවයක් නැතිනම් ඉතේ සමාධියක් පිරිසිදුකමක් නැතිනම් ඒ පිරිසිදු සමාධිය වර්තමාන වශයෙන් පහළවන්නා වූ අරමුණු විපස්සනා වශයෙන් මෙනෙහි කරන මානසිකාවේ පවැත්වීමේ අධ්‍යක්ීම් යම් කිසි ප්‍රමාණයක් නැතිනම් ඒ පුද්ගලයා මොනතරම් උත්පත්ති ඥානවන්තයෙක් වුණත් එහෙම නැතිනම් සීලය පිළිබඳ මොනතරම් දැඩිව පිළිගියත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ. මේ නිසායි මේ ඒකාකාවේ හරය භාවනා කරන යෝගාවචරයින්ට උනන්දුවක් ගෙන දෙන ධෛර්යයක් ඇති කරන සංදිස්ථානයකදී මතක් කරන එකේ වටිනාකම. මොකද භාවනා කරන ඇත්තෝ සීලය පිළිබඳව කිසිම සැකයක් ඇති කරන්නේ ඒ වාගේම මේ සසරින් ඉගොඩ වීම ආදී මූලික යුතුයකම් තේරුම් කරගන්න පුළුවන් තරම් ඥාණය සහිතයි. නමුත් ඒක වැඩිපුර සුදුසුකමක් වශයෙන් ඒ අත්කන්ට යම් ප්‍රමාණයකට හෝ මේ සමතය කියන හිතේ පිරිසිදුවත් විපස්සනාව කියන ඉදිරිපත් වෙන වර්තමාන සත්‍යය තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. මේ නිසා සීලේ ප්‍රතිප්‍රාය නරය උපපඤ්ඤෝ කියන එක යෝගාවචරයට ගැලපෙනවා. චිත්තම් පඤ්ඤාන්ත භාවය කියන එක අනිකුත් භාවනානක ප්‍රතිපිරිසට වඩා යෝගාවචරයට වැඩි සුදුසුකමක් වෙනවා. චිත්තම් පඤ්ඤත්මා ආතාපි මේ ಗುಣ සහිතව තිබියදී යෝගාවචරයා ආතාප වීරිය යොදන්නේ නැතිනම් වෙන විදිහකට කියනවා නම් ඒ Taman තුල ඇත්තා වූ ඒ සමතයෙන් හිත පිරිසුදු ගතිය විපස්සනාවෙන් වර්තමාන වශයෙන් වෙන අරමුණ නාම රූප වශයෙන් හෝ නැත්නම් අපි මේ සාකච්ඡා කරමින් ඉන්න විදිහට සත්‍ය සහිතවම හෝ තේරුම් අරගන්නා වැඩපිළිවෙලට ගරු කරලා දිවිදීන ඒ හිම පවත්තන ආතාප වීදේ නැතින ඒ තුලිමුත් අභ්‍යන්තර බාහිර ප්‍රශ්න මතුවීම වැඩි වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් විසඳීම දුර්වල වෙන්න පුළුවන් අන්න ඒ ගුණ ධර්ම පහක් සීලය උපපටි ප්‍රඥාව සිතේ යම් කිසි ප්‍රමාණයකට හෝ පිරිසිදු ක්‍රම ඇති කර ගන්නා වූ සමාධිය ඊගාට ප්‍රඥාව කියන්නේ විපස්සනා ප්‍රඥාව සහිතව වීර්ය කරන පුද්ගලයාට මෙන්න මේ නිප්පක ප්‍රඥාව දැන් ලං කරලා දෙන්න වෙනවා. මොකද්ද නිප්පක ප්‍රඥාව කියන්නේ? සාත්‍යක සම්පජඤ්ඤයයි සප්පාය සම්පජඤ්ඤයයි ලං කරගත්තොත් අන්නේ වෙන කෙනෙක්ගෙන් තමයි මේ ලෝකේ ඔතනක හෝ කවදා හෝ ප්‍රශ්නයක් විසඳෙන හවුහරණක් ලැබෙන විවේකයක් ලැබෙන අවස්ථාවකට පත් වෙනවා. එහෙම නැතිනම් මේ කියන දුගුණ ධර්ම වලින් පිටනම් Taman හිතාන හිතියට ප්‍රශ්න විසඳනවා කියලා බොහෝ විට පිට වෙන්නේ අභ්‍යන්තර බාහිර වශයෙන් ප්‍රශ්න බැරි. ඒ නිසා ප්‍රශ්න ලෞකික ජීවි ප්‍රශ්න වේවා භාවනා ජීවිතයේ භාවනා මධ්‍යස්ථානයේ වෙන යම් හෝ ප්‍රශ්නයක් වේවා කෙනෙක් තේරුම් අරගන්න ඕනේ ඒ ප්‍රශ්නය වල අභ්‍යන්තර බාහිර වශයෙන් දෙපැත්තක් තියෙනවා. ඒ ප්‍රශ්නත් කවමදාකවත් ප්‍රශ්න විසින් විසඳෙන ස්වරූපයක් නැහැ ප්‍රශ්න විසින් කරන්නේ අවතවත් ගැටලු කරනවා තද කරනවා මෙවුවා නමුත් විසඳන්න පුළුවන් එකම කෙනෙක් නම් ඉන්නවනම් මෙන්න මේ ಗುಣ 6 ඉරුම් ගන්න ඕනේ තේරුම් ගන්න කියන්න එහෙම ක්‍රියාත්මක වෙන පුද්ගලයාට ඒ ප්‍රශ්න විසඳීමේ කැපිපෙනෙනම ජීවිතයේ පරිවර්තනයක් සිදු වෙන අවස්ථාව මතුවෙන්නේ මෙන්න මේ අච්චේ පරිග්‍රහ ඥානවල යම් කිසි කාරණාවක් ප්‍රශ්නයක් දුෂ්කරතාවයක් මතුවෙච්චාම එහි හේතුවත් සහිතවම තේරුම් ගැනීමට ඥානයක් ඇති, විවසීමක් ඇති, ධෛර්යයක් ඇති පුද්ගලයෙකුට නම් ප්‍රශ්නේ තේරුම් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රශ්නේ තේරුම් කරගත්ත කෙනාට තමයි ප්‍රශ්නේ කවදා හෝ විසඳන්න පුළුවන්. ඒ වෙනුවට යම් කිසි කෙනෙක් ඒ තමන් නිවැරදි එල්ලේ එක එල්ලේ නිවි සැලසිල්ල යන ගමනට බාධාවක් ඉදිරිපත් වෙච්ච ගමන. එහි ප්‍රත්‍යේ සහිතව තේරුම් ගැනීමට ප්‍රමාණ නොවි. මේ ඇතිවෙච්ච බාධාව එහෙම නැත්නම් සුභාසින්සනය සාමාන්‍ය ලෞකික ආර්ථික නීතාර්ථයෙන් අරගෙන වහා කටයුතු කරන්න පෙළඹෙනවයි කියලා කියන්නේ ඔසු තුළ විපස්සනා ඥාන තිබුණා කියන එක වැඩ ගන්නේ නැහැ එහෙම නැත්නම් විපස්සනා ඥාන පහළ වෙලා නැහැ. ඒ සඳහා හිතේ පිළිවෙලක් නැහැ. එතකොට අර නොදන්න අඥාන කෙනෙකුගේ වගේ ප්‍රශ්නේ විලල්ලේ ඉඳ තියෙනවා. නැත්නම් ප්‍රශ්නේ තවදවත් ගැටවදින්න ඉඳ තියෙනවා. ඒ නිසා යෝගාවචරයට විශේෂයෙන්ම තමන් මේ තාක්කල් තාම උනන්දුවේ ධෛර්යයේ භාවනා කර රැස් කරගත්තා වූ චිත්තං පඤ්ඤාන්ත කියන හිතේ පිරිසුදුකම ඒ වාගේ විපස්සනා ප්‍රඥාව ක්‍රියාවට නගන්න පුළුවන් අවස්ථාව ප්‍රතිපෙළෙනම අවස්ථාව තමයි මේ පරිච්ඡේවවස්ථාන ඥාන අවස්ථාව. මොකද යෝගාවචරයගේ ඉවසීමේ ශක්තිය ආතාප වීර්ය පවතිනවා නම් ඇති වී කියන தත්ත්වය. වර්තමානයේ ඇත්තන අපිට මතුවී කියන தත්ත්වය හුදු මතු පිට මුනත පමණක් බලන්නේ නැතුව ප්‍රත්‍යත් සහිතව වැඩිමේ විනිවිද යන ස්වરૂපයේ ඒ සඳහා තීන්දුවකට වහා එළඹෙන බව වෙනුවට ඉවසීමේ ප්‍රශ්නය දිහා බලා ගැනීමේ ශක්තිය තියෙනවනේ එවැනි පුද්ගලයා මෙන්න මේ විදිහේ ප්‍රශ්න විසඳන ප්‍රශ්න විසඳෙන වර්ගයේ පුද්ගලයෙක් බවට පත් වෙනවා මේ සීලේ ප්‍රතිඛාය නරෝ සපඤ්ඤෝ කියන උත්තේරවාදී අත්විදුල බුද්ධ ආගමේ ආසනයේ තාවක්කත මේ ගාථා වුණත් මේ ගාතාවට අදාළ ප්‍රශ්නේ ලැබුවේ මිනිස්සෙක් එක්ක. මොකද මිනිස්සෙන් වෙලා තියෙන්නේ මේ මිනිස්සු මේ ප්‍රශ්නෙක ඉන්න අය ප්‍රශ්නයෙන් ප්‍රශ්නේ ගැටලගෙනවා කියන එක නොදන්නා තරමටම අවුලේ පවතිනවා. මේ නිසා එවැනි ප්‍රශ්නේ තමන් වශයෙන් ඝන බහල නැත්තා වූ මේ මනුස්ස ලෝකේ තියෙනා වූ ඒ දේ වරින් වර හෝ දැක ගන්න පුළුවන් වූ දෙවියන්ට තමයි මේ ප්‍රශ්න දිහා දැකලා වර එක අමේගය වර එක උසුළු විසුළු ස්වරූපය මේ ගැන නොදැන මේ ගැන නොසලකා නැවත නැවතත් නැවත නැවතත් එන ප්‍රශ්නේම වැටෙන උපහාසාත්මක ස්වරූපයේ දැකනකොට තමයි මේ ප්‍රශ්නේ විසඳගන්නට මේ ලෝකෙට ඇහක් වගේ වෙන සියල්ල දන්නා සියල්ල දක්නා අපවත් යන ආශයේගේ විසඳිය යුතුයි කියන ප්‍රශ්නේ නැත්නම් මේ අස්තුතිය මතුවේ. ඒ නිසා දෙවියන්ටයි මේ ප්‍රශ්නේ මතුවේ. ස්වාමීන් වහන්සේ අතුලත ගැත, පිටත ගැත, ගැත වලින් ගැත වදිනවා කවදා කොහොම මේ ප්‍රශ්න විසඳන්නද? ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි සාමාන්‍ය පු탁ජනේ මිනිස්යෙන් වශයෙන් අපි මේ විපස්සනා ඉගෙන ගන්න ඉස්සර කාලේ විපස්සනා අඳුර ගන්න ඉස්සර කාලේ අපි හිතපු තත්වයේදී අපිට විශාල ප්‍රශ්න තිබුණා. දිගින් දිගට ඒ ප්‍රශ්න ගොඩනැගෙමින් තිබුණා. මේ ප්‍රශ්නවලදී අපි හැම මේ ප්‍රශ්නයකින් එකට ගැටවදිනවය, තද වෙනවය, ලිම්බායෙන් අපි බැඳෙනවය මේක විසඳිය යුතුය කියන කල්පනාවක් අපිට පාළුනේ නැහැ. ඒ කල්පනාව පහළ වුණා නම් එදා ඉඳලා අපි හෙව්වනම් අපිට ලැබුණු ඵලය තමයි මේ විපස්සනා භාවනා මාර්ගය. ඒ විපස්සනා භාවනා මාර්ගයේ නමුත් ඒ කම්මසකත ඥාන සම්මාදිට්ඨියේ මේ ප්‍රශ්න වලට මේ තරම් ගැඹුරින් උත්තර දෙන ක්‍රමයක් නැහැ. මේක උත්තර දෙන්නේ මේකට අවශ්‍ය සුදුසුකම් ලබා දෙන්නයි සීලවත් වෙන්නයි කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය උදව් කරන්නේ. මේ විදිහට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තීරුම් අරගෙන පිළි අරගෙන ගෞරවයෙන් බාර අරගෙන ඒ මත නතර නොවි සාධුවටත් මේ ධම්ම වවස්ථාන ඥාන පැවැත්විය යුතුයි. එහෙම නැත්නම් අපිට ධර්ම සම්මෝහය දුරු කරගන්න බෑ කියන එක තීරුම් අරගෙන ඒ සඳහා සමන්ගේ කාය ජීවිත පූජාවෙන් වෙන විදිහට කියනවා නම් නිස්සරණාභ්‍යාසයේ පූර්ණ කාලීනව ධර්මයටම කට උනාට පස්සේ ඒත් ධර්මය අස්පනාපිත මතුවෙන සංසිද්ධියේ ඇත්තා වූ ධර්මතා දෙක නාම ධර්ම රූප ධර්ම වෙන් කරගත්තත් ආම ඒ පුද්ගලයාට පුළුවන් කමක් නැහැ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගාථාවේ සඳහන් වෙන විදිහට දක්ෂ විදිහට එන ප්‍රශ්නයක් තේරුම් අරගෙන විසඳන්න. ඊගාවට ධම්මවාස්තන ඥානයක් ඉක්මවලා යෝගාවචරය අසාර්ථක වෙලා. ඒ කියන්නේ සතියේ සමාධියේ ප්‍රඥාවෙන් සාර්ථක වෙලා ආතාවදී වෙන නිසා. ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට යන්න අවස්ථාවක ප්‍රත්‍යත් සහිතවම නාම රූප ධර්ම වැටෙන්න පටන් ගන්නවනම් අන්න ඒ අවස්ථාවේදී තමයි මේ සමාධියත් ප්‍රඥාවත් විපස්සනා ප්‍රඥාවත් දෙක මෙන්න මේ විදිහේ අභ්‍යන්තර බාහිර ප්‍රශ්න විසඳීමට ප්‍රයෝජනවත් වෙන මට්ටමටම දිනුවා. මෙන්න විදිහට කියනවා නම් සාර්ථක සම්පජන්‍ය සත්පාය සම්පජන්‍ය කල්පනා කරලා ක්‍රියාත්මක ගා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ මෙතනදී. ඒක නිසා අපි තේරුම් ගන්න මේ ප්‍රශ්න කියන ඒවත් ඒවා මතුවලා මෙහෙම ගැටවදිනවා කියන එකත් කුඩු වෙන්න දෙයක්වත් ඒක අපේ විශාල දුර්වලකමක් පාරගන්න අමාරුයි. මොකද අපි ඒක නියවර දැනට දෙක තුනකින් තේරුම් ගත්තත් තරම ඒ ප්‍රශ්න පවතිනවා. මේ සාර්ථකත්වය තාම අපිට තහවුරු කරගන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේන් ඉදිරියට සම්මතකතා ඥාන සම්මාදිට්ඨිය, මොවවත්ථාන ඥාන සම්මාදිට්ඨිය, අත්‍යවත්ථාන ඥාන සම්මාදිට්ඨියට ආපු කෙනා මේ ප්‍රශ්නේම ආධාර කරගෙන මේ ප්‍රශ්නෙම තමන්ගේ ප්‍රගතිය මනින නිම කරගෙන තව ඉදිරියට මේ සමත විපස්සනා ඥාන දියුණු කිරීමයි. අන්නේ ඒකට වෙන විදිහට කියනවා නම් මේ මතුවෙන ප්‍රශ්නවලට අති ශක්ති ප්‍රමාණයෙන් උත්තර දෙමින් ඉදිරි ප්‍රශ්න යම් ප්‍රමාණයක් අපි වහයලා ගන්න හදනවනම් ඉදිරියට හදනවනම් ඒ හිත ආධෛර්යයටපත් කරගන්නේ නැතුව මේ දැනෙත ප්‍රශ්නය දැක ගන්නට ප්‍රශ්නය දැන ගන්නට අපිට යම්ම ප්‍රමාණයකට විවේකයක් ඉවසීමක් ලැබුණා නම් මේකමයි ප්‍රශ්නේ සාර්ථක උත්තර ලබන ක්‍රමය ඒ නිසා අපි මේ තාක්කල් එකතු කරගත් ආ වූ ආයුධ ආම්පන්නේ තව තවත් තුනි කරගත යුතුයි සක්‍රිය කරගත යුතුයි කොහොම කරගත යුතුයි කියලා ඉදිරිය බලන්න. අන්න ඒකට තමයි මේ සාර්ථක සම්පජඤ්ඤයත් සප්පාය සම්පජඤ්ඤයත් පස්සෙත් ආ වූ ගෝචර සම්පජඤ්ඤයත් අසම්මෝහ සම්පජඤ්ඤයත් උදව් කරනවා. වෙන විදිහකට කියනවා නම් මේ සාර්ථක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය කියන දෙක ඉදිරියට ආ වූ ගෝචර සම්පජඤ්ඤයටත් අසම්මෝහ සම්පජඤ්ඤයටත් පාර කපලා දෙනවා. එලියක් කරගෙන දෙනවා. ගෙපලක් සංව දෙනවා. ඒ මත තමයි යෝගාවචරය දස්ස යෝගාවචරය මේ තාක්කල් තමයි වැඩ පිළිවෙල දෙන උපදේශ සමන් ලබපු අධ්‍යක්ීම් කියන මේ දෙකොටම හොඳට සමබර කරගන්න. දෙකේ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරමින් ඉදිරියට යෑමට කටයුතු කරන යෝගාවචරය මේ ප්‍රශ්නෙම තමන්ගේ ගමනට පිටුවහලක් කරගනිමින් ඒ හොඳ පැත්ත සීලය ඥානය සමත භාවනාව විපස්සනා භාවනාව තමන්ගේ නිපක ප්‍රඥාව ආතාප වීර්යය මේ ගුණ ධර්ම දියුණු කරනවා මේ නිසා මේ ගෝචර සම්පජඤ්ඤයේ විස්තර වෙන්නේ කතා කරන්නේ අන්නර විදියට කරුණු හයකින් සාමාන්‍ය ප්‍රශ්නයකට මුහුණ දීමේ ප්‍රශ්නයක් විසඳීමේ ක්‍රමය ධර්මානුකූලව විසඳාගත්ත ඉදිරිපත් කරගත්ත ගෞරවයෙන් සලකාගත යෝගාවචරය ගෝචර සම්පජඤ්ඤයේ හැටියට ඒ ප්‍රශ්නවලට ඉදිරියට ධර්මානුකූලවම උත්තර දෙනවා. ඒතරදී තවත් ධෛර්යමත් වෙන්න කාරණාවක් මතක් කරනවනේ මේ ප්‍රශ්නේ උදාකාරක මේ සඳහන් වෙන විදිහට මොන අපින් කල්පනා කරලා බලුවොත් ඇති වෙන ආකාර අන්තෝ වෙන්න පුළුවන් බහි වෙන්න පුළුවන්. අභ්‍යන්තර වශයෙන් ඇති වෙන ප්‍රශ්න වෙන්න පුළුවන් බාහිර වශයෙන් ඇති වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ දෙකම වෙන්න පුළුවන්. මේ දෙකම නිසා ඇතුළතත් ගැටවදින්න පුළුවන් පිටත් ගැටවදින්න පුළුවන්. ඒක සීමාවක් මේ ධර්මයට බාධා කරන්නේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ඇති උත්තරය ඇති විශ්ිත ක්‍රමන මෙවැනි අභ්‍යන්තරයේ පහළ වුණත් බාහිරින් පහළ වුණත් අභ්‍යන්තරයේ තදවීමක් ඇති වුණත් බාහිරට තදවීමක් ඇති වුණත් විසඳීමේ ක්‍රමයේ කිසිම බාහිර ආදායක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ තමන් තුළ ඇත්තා වූ ගුණ. සීලය, උපන් ප්‍රඥාව, සමාධිය කියනවා හිතේ පිරිසිදුකම, විපස්සනා කියනවා උපසන ඥාන, ධෛර්යවන්ත ස්වરૂපේ ආතාප වීර්ය නිපකත. ආරි හරි ප්‍රඥා. නැත්නම් සාපේක සම්බන්ධන්නේ සපාය සම්බන්ධන්නේ දෙක. ඒ නිසා යෝගාවචරයට තමන් වශයෙන් හිත නිග්‍රහ කරගන්න එහෙම නැත්නම් සංවේගය පහළ කරගන්න මතක් කරගන්න පුළුවන් ප්‍රශ්න ඇතිවීමේ හේතුව බාහිර වුණත් අභ්‍යන්තර වුණත් මේ ධර්මය හරියට ක්‍රියාත්මක වෙනවනම් Taman ක්‍රියාත්මක කරනවනම් විසඳීමක් අභ්‍යන්තර විසඳීමක් සාමාන්‍ය වගේ තියෙනයි ඒ නිසා මේ අනිකුත් ලෝකියතාවු ලෞකික ක්‍රමයේ අර්ථ විස්තර ක්‍රම කොයි දෙයකටත් වඩා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරි කර ඉදිරිපත් කරන මේ ක්‍රමේ විශේෂයක් තියෙන බව අපි එවැනි විශේෂයකට උර දීලා කර දීලා කටයුතු කරන පිටසක් බව තේරුම් අර ගන්නකොට යෝගාවචරයට විශේෂයෙන්ම අලුත් වෙන ගතියක් නැවුම් ස්වරූපයක් ඇති කරලා දෙනවා මේ ප්‍රශ්න අද යම් ප්‍රමාණයක් තියෙනවා නම් මමයි වගේ කියනවා. තව ඉදිරියට මේ වගේ ප්‍රශ්න කොච්චරද එන්න පුළුවන් ඒක පිළිබඳව වගේ කීමක් නැහැ. අභ්‍යන්තර වශයෙන් එන්න පුළුවන් බාහිර වශයෙන් එන්න පුළුවන් නමුත් ප්‍රශ්න විසඳන ක්‍රමයේ අවශ්‍ය කරන්නේ මගේ ගුණ සීලය ආදී වශයෙන් නැවුමේ ගුණපය එනිසා බෙනිතරෝම ප්‍රශ්නයක් මතුමැත්තේ හිත දුර්වල වෙන පැත්තට යනකොට හිත වැටෙන පැත්තට යනකොට මන්දෝත්සාහය වෙනකොට පතක් කරගන්න ඕනේ ධර්ම ගෞරවයේ දුර්වලකම් පහළ වෙලා එනවද කිසිම කරන්නේ යන්න වෙලාවක ප්‍රශ්න ඉදිරියේ පසුබාන දුර වේවස්ථාවට ඇති වුණොත් මේ කියන න්‍යාය ධර්මයේ හැටියට වෙලා තියෙන්නේ ධර්මයේ විශේෂයි ගෞරවයේ අඩුකම සැලකිලිමත් ක්‍රමයේ අඩුකම කැපවීමේ අඩුකම එනිසා අපි නිතර විපස්සනා භාවනා කරන යෝගාවචර පිටක් වශයෙන් මේ ධර්මියෝ නිතරම සීපත් කරගන්නවා අහන්න ඕනේ අහමින් ධර්මානුකූලව කල්පනා කරනකොට ප්‍රශ්න මතුවීම් පිළිබඳව දුර්ලභිතක් හෝ ප්‍රශ්න විසඳා ගන්න බැරි වීම පිළිබඳව පශ්චාත්තාවයක් හෝ මතුවෙනවා වෙනුවට මතු මත මේ ප්‍රශ්න මෙත්හොරක් කරගෙන තමන්ගේ ගුණ ධර්ම දියුණු තුන කරගන්නට කියනවා. ඒ නිසා අපි මේ සාත්‍යක සම්පජාඤ්ඤය සෑහෙන ප්‍රමාණයකට තේරුම් ගත්තට පස්සේ සත්පාය සම්පජාඤ්ඤය තේරුම් ගත්තට පස්සේ මේ ගෝචර සම්පජාඤ්ඤය තේරුම් ගන්නවා. මේ ගෝචර සම්පජාඤ්ඤය කියන එක වචන දෙකකින් හැදලා තියෙනවා. ගෝචර කියන වචනයත් සම්පජන්‍ය කියන වචනය. අපි සම්පජන්‍ය අර්ථ තේරුම් අරගත්ත ධම්ම ඍජුවත් සුඛීය වශයෙන් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විවිධ ලෙස තේරුම් ගැනීමයි මේ සම්පජන්‍යයේදී සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ ප්‍රත්‍ය සහිතව ධර්ම කරුණු වැටෙනකොට යෝගාවචර ලැබෙන ලාභය. මෙන්න මේ විදිහට ඉතර විෂම ස්වરૂප තිබුණත් විවිධ ස්වરૂප තිබුණත් මේ විවිධ විෂම ස්වરૂප සම්පූර්ණ වෙන විදිහට තමන් වශයෙන්ම තේරුම් ගන්නා විදිහට අස්පනා පිට ඍජුව තේරුම් ගන්නා විදිහට වැඩෙන ඥානය සම්පජඤ්ඤය ගෝචරය කියලා කියන්නේ අර්ථ දෙකකින් තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි මේ වර්තමාන අස්පනා පිට තමන්ට ඉදිරිපත් වෙන අරමුණයි යෝගාවචරයේ ගෝචරය. අලා තේරුම් කියන ගන්නවනම් කාය ආදී සතර සතිපට්ඨානය තමයි ගෝචරේ කියන්නේ. ඒ දෙවණියට ගත්ත අලල් තේරුම ඇනුව විස්තර කරනවා නම් අපි සාර්ථක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය කියන දෙකේ ඉඳලාම ප්‍රමාණිකූල වෙනවනම් යෝගාවචරය යම්මකට යුක්තක් භාවනා පරියන්කේ වේවා, සක්මන වේවා, එදිනදා කටයුත්තක් හෝ තමන්ගේ යෝගාවචර ජීවිතයට ගැළපෙන විදිහට එක හෙල්ලේ නිවිහන ඉල්ල කරගෙන යනකොට අපි හිතමු දුක්ඛතාවයක් අපහසුතාවයක් මතේ. කාමියන්ගේ වේදනාවක් වෙනවා, හිතිවිලි පහළ වෙනවා, අලුතෙන් සද්ද වෙනවා. මේ විදිහ එකක් වෙන්න පුළුවන්. සක්මන් කරගෙන යනකොට මේ සක්මන් කරගෙන යන විදිහට ආදා වෙන විදිහට හිතිවිලි පහළ වෙනවා, රූප දේවල් පේනවා, එහෙම නැත්නම් එපා වෙනවා. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එදිනදා කටයුතු කරගෙන යනකොට තමයි රුචි රූප අරුචි රූප රුචි ශබ්ද අරුචි ශබ්ද ආදී විදිහට ප්‍රිය අප්‍රිය දේවල් උග්‍ර භාවයටපත් වීමෙන් වෙන දුෂ්කරතාවයක් වෙන්න පුළුවන්. මේ වෙලාවේදී යෝගාවචරගේ සිත සැලියම. මට බාධාවක් මතු වුණා නැත්නම් මට මගේ වැඩේ එක ඉල්ලේ කරගෙන යන්න බැරි වුණා කියන එක මේ සිත සැලී යන මට්ටම සතියට ආරාපක සම්පජාය මේ අප්‍රමාදයට වැටෙනවනම් අන්නේ අවස්ථාවේ යෝගාවචරය මෙන්න මේ ආර්ථික සම්පජන්ණය ක්‍රියාත්මක මේ තමන් මේ ඉදිරිපත් වෙච්ච දුෂ්කරතාවය නිසා දැන් තීන්දුවකට එළඹෙන්න වෙලා තියෙනවා. විකට මේ කරගෙන විදිය ගිය විදියට භාවනා යෝගී අවතර ජීවිතයේ දිගට ගෙනියනවාද? එහෙම නැත්නම් ඒ පැත්තකට යන අතුරු මාර්ගයක් දිගේ යනවාද මේ බාධාව නිසා? අන්න ඒ විදිහට දෙමන් සංජීයකටපත් වෙච්ච වෙලාවේදී තමයි සාර්ථක සම්පජන්‍ය ක්‍රියාත්මක වෙන්නේ. මේ කරගෙන ගිය වැඩ පිළිවෙල අධික බාධාව නිසා පීඩාවටපත් වුණා නම් කරගෙන යආගන්න බැරි වුණා නම් අතුරු මාර්ගයකට යන්න උපක්‍රමයක් විදිහට තේරුම් ගන්න මේ අතුරු මාර්ගයේ මොන අර්ථයක් Tamanට සිද්ධ වෙනවද කියලා ආර්ථය සලකා බැලීමයි සාත්‍තික සම්පජන්යේදී සිද්ධ වෙන්නේ. ඊළඟට මේ විදිහට Tamanට බාධාව ඉක්මවන්න බෑ ඒ නිසා ඒ අවස්ථාවේදී අනියම් පිළිතුරක් දෙන්න ඕනේ නම් එහි උත්තරය එහි ලැබෙන සාර්ථකත්වයේ කල්පනා කරනවල දෙවෙනියට බලනවා මේ කරනව පියවර සම්මත සාරුප්‍යද මගේ මේ යෝගාවචර ජීවිතේ ගැළපෙනවද කියලා සප්පාය ස්වරූපේ සලකා බැලීම තමයි සප්පාය සම්පදන්නේ වෙන්නේ. මේ ළඟට අපි දැන් අද මාතෘකා කරන්න හදන ගෝචර සම්පජඤ්ඤයේක ඉති යෙදෙනවයි කියලා කියන්නේ මේ කරගෙන ගිය වැඩ පිළිවෙලේ අතුරු මාර්ගය කාය ආදී සතර ප්‍රතිපත්තාණිය තුල පවතින දෙයක්ද එහෙම නැත්නම් ඒන් බාහිරට යන දෙයක්ද කියලා විශේෂ සලකා බැලීමකුයි මෙතන කරන්නේ. මම දැන් මෙතෙක් වෙලා කරගෙන ඉන්නේ සක්මනේ නැත්නම් පරියන්කය ඉඳීම හැකිලිම බලනවා එහෙම නැත්නම් අස්වද ප්‍රසවාසය බලනවා. මේ බල බලා ඉන්නකොට වේදනාවක් මතුවෙනවා නැත්නම් සාධ්‍යයක් මතුවෙනවා පරියන්කේ නැගිටින්න සක්මලට යන්ත එන්නත වෙන කටයුත්තකට යන්ත හිතේ ඒ යෙදෙන වෙලාවදී යෝගාවචර කල්පනා කරලා බලනවා මේ කිසිම යාම නිසා Tamange යෝගාවචර ජීවිතේ දුරු ජීවිතේ බාධා වෙනවද එහෙම නැත්නම් අර්ථයක් එහි ගන්න පුළුවන්ද අර්ථයක් ගන්න පුළුවන් වෙන බව දැනෙනවනේ ඒ අර්ථය උනත් සුමන සාරූපයේද යෝගාවචරයන්ට සාරූපයේද ගැළපෙනවද සපයක් දෙයිද කියන එක කල්පනා කරනවා ඊට පස්සේ ඒ දේ තමන්ගේ වැට කඩළු සීමාව ඇතුළත තියෙන දෙයක්ද නැත්නම් තමන් අතුරු ආන්තරාවකට එළන්න පුළුවන් බාහිර දෙයක්ද කියලා ගෝචර භූමියේ ඇතුළේද බාහිරයේද කියලා කලකලා බලන එකයි ගෝචර සම්පජාන්නේ කියන්නේ එහෙම නැත්නම් ගෝචර සම්පජාන්නේ කියන එක පළල් අර්ථයෙන් තේරුම් ගන්න පුළුවන් ඉතින්. ඊටාම සමීප සූක්ෂම අර්ථයෙන් තේරුම් ගන්නවා නම් ගන්න තියෙන්නේ යෝගාවචරයා මේ ප්‍රශ්නයක් දුෂ්කරතාවයක් අපහසුතාවයක් මතුවෙච්ච වෙලාවකදී තමන්ගේ හිත වර්තමාන මොහොතේ පවත්වාගෙන යන වැඩපිළිවෙලක් දෙන්නේ එහෙම නැතිනම් මේ වර්තමාන මොහොතෙන් ඇද ගමන ක්ෂණය ඉක්මවන අවස්ථාවකට වෙනවා. මෙතනදී ක්ෂණය වර්තමාන මොහොතේ පැමිණෙන අරමුණ ඒ අනුව ගෝචරය වෙනවා. ඒ ප්‍රශ්නය කුමක් හෝ වේවා දුෂ්කරතාවයේ කුමක් හෝ වේවා. ඒ මගින් Tamante කායික වශයෙන් දැනෙන හැටි කායાનුපස්සනාව, වේදනා ශරීරයට දැනෙන හැටි වේදනානුපස්සනාව, එනවා Tamange හිත දුවන හැටි චිත්තානුපස්සනාව, එහෙම නැත්නම් ඒ ඇති ධර්ම ස්වરૂපයේ ධම්මානුපස්සනාව කියනා වූ මේ මොනම ක්‍රමයකට හෝ Tamange දුෂ්කරතාවය අත්දැකීම් වගේ ලබන කාය වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ හිත වශයෙන් හෝ අත්කම නාසයේ ශරීරයේ කියන අනිකුත් ඉන්ද්‍රිය මාර්ගයෙන් හෝ ලබන අධ්‍යක්ෂණයෙන්ම හිත යොදනවා නම් ඒක ගෝචර සම්පජන්‍ය වෙනවා යම්ම ක්‍රමයකට මේ දුෂ්කරතාවය නිසා අපහසුකම නිසා යෝගාවචරයා ඉදිරියට ඉදිරිපත් වෙන දේ ඉක්මවල අසත්‍යමත් වෙලා සමාධිය ගෝචර භූමිය ඉක්මවපු ගමන් අසත්‍ය නිසා වර්තමානයේ පවතින ආය වශයෙන් විඳින වේදනාව වේදනාව වශයෙන් විඳීම හිත වශයෙන් අත්දැකීම නැත්නම් වෙනවා මේ පරිබාහිරෝ ධර්මාණු ධර්මාරම්මණයක් වශයෙන් මේ ප්‍රශ්නය දැකීම නොකර අතීතයට ගියා හෝ අනාගතයට ගියා හෝ වෙනවනම් ගෝචරයේ ඉක්මවා තමා වශයෙන් තමන්ගේ කඩින් විය ඉක්ම වෙලා මේ බාහිර ලෝකෙට හිත ගියා නම් ඒත් යෝගාවචරය ගෝචරේ ඉක්මවාවි. මේ අතීත ගමන් කිරීම, අනාගතයට ගමන් කිරීම, බාහිරට ගමන් කිරීම ආදී සෑම දෙයකින්ම අන්න අර කියන සීලය, උපන් ඥානය, සතිය, සමාධිය, ප්‍රධාන වීර්යය, නිපක ප්‍රඥාව කියන මේ හයේ පිරිහීම එතනින්ම පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ සත්‍යය පිරිහෙන සත්‍යයට වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා ගෝචර සම්පජඤ්ඤය බොහොම සූක්ෂම වැඩපිළිවෙලක්. ඒ වගේම අධ්‍යක්ෂින් සහිත යෝගාවචරයෙන් පමණක්ම විශේෂයෙන්ම ඉතේ පිරිසුදුකම කියන සමාධියක් විපස්සනා ඥාන කියන ඥාන චිත්ත අඤ්ඤ කියන මේ ධර්ම දෙක ඇති කෙනාට පමණක් යම් ප්‍රමාණයකට හිත පිරිසුදුද යම් ප්‍රමාණයකට විපස්සනා තියනවාද ඒ සාහෘද යෝගාවචරයට තමන්ගේ ගෝචර භූමියේ හැසිරීලා තමන් මෙතෙක් වඩාගෙන ආපු මේ ගුණ චරිතය යෝගාවචර චරිතය ප්‍රශ්න විසඳන චරිතය ඉදිරියට දෙමියක් පවත්වන්න පුළුවන්. යම් විදිහකට යෝගාවචරය එන බාධාව එන දුෂ්කරතාවයේ ඉදිරියේ විසිරිතර වෙලා කැටිගෙන බාධාවට බය වෙලා හිත අනාගතයට පැන්නන හිත අතීතය අනුව අනුධාවනය කළා නම් බාහිර ඇත්තන්ගේ දෝෂයක් බාහිර ඇත්තන් මේක විසඳිය යුතුයි ආදී විදිහට හිත බාහිරයට ගියා නම් ඒ සෑම උපක්‍රමයකින්ම වෙන්නේ අරමුණයි හිතයි අතර ඇත්තා වූ මේ බන්ධනය සතිය දුරවල. ඒ දුරවල වීම නිසා අපි විපස්සනා යෝගාවචරය වශයෙන් ක්ෂණික සමාධිය ඉතාම දුකසේ සපයාගෙන වීර්යය පවත්වාගෙන යන තේක සමාධිය බිඳි. මේ බිඳියම නිසා ප්‍රඥාව ඇති වෙච්ච යම් ඉද ප්‍රමාණයක් විය. ඒ නිසා යෝගාවචරයේ தত্ত্বය අධියට අනුතුරු ක්ෂේත්‍රයකටපත් වෙච්ච කෙනෙක් වාගේ. કોઈ මොහතක මොන විදිය අනුතුරුකටපත් වෙන්නේ කියන්නේ බෑ. ගෝචර භූමියේ ඉක්මෝපු ස්වරූපයකටපත් වෙනවා. මේ නිසා යෝගාවචරය ඒ සම්පජාන්‍ය කියන මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න තේරුම් ගැනීමත් තමන්ගේ අධ්‍යක්ෂීන් වල අනුව බලනකොට සම්මතකත ඥාන සම්මාදිට්ඨිය, සම්බවවත්ථාන සම්මාදිට්ඨිය, අත්‍ය පවත්ථාන සම්මාදිට්ඨිය ආදී ඒ ඒ ඥානයන් අනුව කල්පනා කරලා බැලුවත් ලොකු මූල ධර්ම කලකා බැලීමකුත් නැත්නම් ධර්ම ගෞරවයකුත් විශාල වශයෙන් තමන්ගේ අධ්‍යක්ෂීන් ප්‍රයෝජනට ගන්න අවස්ථාවකුත් මෙතනපත් වෙනවා. ඒ නිසා දැන් යෝගාවචරයාගේ වගකීම ඉතාමත්ම තමන්ගේ අතටමපත් වෙන ඒ වගකීම තමන්ගේ අතටම අරගෙන වර්තමාන මොහොතේම හිත පැවැත්වුවොත් මෙන්න මේ ගැටලිහිම අභ්‍යන්තර බාහිර ගැටලිහිම සිද්ධ වෙන බවත් එහෙම නොයි වගකීමේ ආත හෝ පවරනොත් හිත ගෝචර භූමියේ ඉක්මවනවා නම් තවදුරටත් ගැට වැඩි වෙන නිසා අභ්‍යන්තර බාහිර ගැට වැඩි වෙන නිසා පිරිහීම සිදු වෙන අවස්ථාවක් නිසාම තීරණාත්මක මට්ටමකට මෙන්න මෙතෙන්දි හිතපත්. නැත්නම් යෝගාචර ජීවිතේපත්. නැත්නම් ගුණ ජීවිතේපත් වෙනවා. නැත්නම් ගැට මේ නිසා මේ ගෝචර සම්පජන්‍ය කියන අවස්ථාව යෝගාචරය කොහොමත්ම සැලකිල්ලේ උනන්දුවේ ආරක්ෂා කරගන්නවා. වෙන විදිහට කියනවා නම් ප්‍රශ්න ඇතුව හෝ වේවා ප්‍රශ්න නැතුව හෝ වේවා. තමන්ගේ මේ ගුණ ජීවිතය වර්තමාන මොහොත කෙරෙහි ඇතා වූ අපි ප්‍රමාදී බව නොපතිපත්නා බව අජීවී බව මත ඔලපව මේකෙන් සාමත්ම ඇති වෙනවා සුත්තර කමයක් නැති මේකට සූදානම් නැතිනම් මේක පිළිබඳ අවබෝධයක් නැතිනම් මේක පිළිබඳව පෙරහුරුවක් අසාධනමක් නැත්නම් යෝගාවචරය වහාම ඉන අරමුණේ යත්තා වූ ප්‍රිය භාවයේ වේවා අක්ෂේ භාවයේ වේවා ඒ අනුව උත් ඇදී සංකුප්ප සංහිර ඒ අරමුණ අනුව කිපෙන ස්වරූපයට පත් වෙනවා. වහාල තීන්දුවකට එනවා. ආකිපෙන භාවයට පත් වෙනවා. සංහිර ඒ අරමුණ අනුව ඇදගෙන අරමුණේ තියෙන යම් වේගයක් යම් දුක් වේගයක් තිබුණා නම් ඒ දුක් වේගය අනුව යෝගාවචර ඇදෙනවා. නමුත් මේ ගෝචර සම්ප සම්ප ගෝචර සම්පදයයි පවත්තන යෝගාවචර නම් අසංහිරං අසංකේතෝ අර මොන මොන තරම් විසම වුණත් ප්‍රශ්නේ මොන තරම් දැවෙන සුළු වුණත් යෝගාවචරයාගේ හිත වර්තමාන මොහොත වශයෙන් තමා වශයෙන් පවත්වන නිසා අසංහිරං ඒ අරමුණේ වේගයට ඇදගෙන දුවන්න ලැබෙන්නේ නැහැ අසංකුප්පං කිප්පවලු ලැබෙන්නේ මේ නිසා යෝගාවචරයට ධර්මීය කලකන්ත ධර්ම ගෞරවයේ පිහිටන්ත ප්‍රතිපatti පිළිපදින්ට ප්‍රතිපatti අලකා බලන්ට ක්ෂණයක අසතියක් ලැබෙනවා. ඒ තුල ගෝචර සම්පජන්ණීය සිතුවාලක් වෙනවා. ගුණ ජීවිතය වැඩෙනවා යෝගාවචර කම පේනවා ප්‍රශ්න විසඳෙනවා. අන්නේ කියන විදිහට සංකුප්ප භාවයේ අසංහිර භාවයේ නැතිනම් සංකුප්ප සංහිර ස්වરૂපයේ පවතිනවා නම් ඒ යෝගාවචරයට ආම ධර්මයේ නොපිහිටෙන ධර්ම ගෞරවයේ නොපා ධර්ම ගෞරවයේ නොසලකන නිසා නොකරන නිසා ධර්මයේ කවුහරණක් නැති තත්ත්වයකටපත් වෙලා ක්ෂණයකින් අසරණ භාවයටපත් වෙනවා. ඒ ඊනාරමුණේ යම් විසම ස්වરૂපයක් තියෙනවා නම් ඒ විසම ස්වરૂපය යන යෝග ආශ්‍රය ඇදී යන ගතියක්. මේ නිසා ගෝචර සම්පජාන්නේ ඊ타මත්ම සජීවී ඒ ඒ තනේ අස්පනාපිත ප්‍රතිඵල ලබා දෙන අර්ථයක් දැක්වලා තියෙනවා. මේ නිසා යෝගාවචරයා භාවනා ජීවිතයේ ගෙන යනකොට ඉර ජීවිතයක් ගොඩනගාගෙන යන වෙලාව එනකොට තේරුම් අරගන්න ඕනේ මේ මුල් මුල් ಗುಣ අවස්ථා උදාහරණයක් වශයෙන් කියනවනේ මේ සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා වාගේ නෙවෙයි මේ පස්චේවස්ථාන ඥාන සම්මාදිට්ඨිය කරන්නේ ඊටදී සියෝ ඊට වැඩි මොහොමස්තර භංගුරයි එක මොහොතක ඒ අසත්‍යමත් තුනත් සතිය කැඩලා ගියොත් ඒ හා සමාන ප්‍රමාණයකට දඬුවම් ලැබෙන්න වෙනවා. අනන්ත නොගැලපෙන යෝගාවචර නොගැලපෙන කායික වාචික ක්‍රියා සිදු වෙන්නේ ඉඳ කියනවා. ඒ නිසා යෝගාවචරය තමයි අත්‍යවත්හන ඥාන සම්මාදිට්ඨිය පවත්වන්න සුදුසුද? මෙතෙක් තමන් ලබාගත්තා වූ ඥාන අධ්‍යක්ෂින් තමන් ප්‍රෝජෙන්ද ගන්නේ ඉදිරිය බලන කෙනෙක්ද? එහෙම නැතිනම් සුදු කරදර සුදු බාධකපත් උනත් පැතිගෙන බය වෙලා ප්‍රශ්නයට අපේ දුෂ්කරතාවයට වැඳ වැඳ තමගේ දුර්වලකම් අනුගේ දුර්වලකම් කතා කරමින් ධර්මය තමනු අසරණ භාවයකටපත් වෙනවද කියන ප්‍රකටයි. ඒ වගේම තමයි ධම්මවාත්ථාන ඥාන සම්මාදිට්ඨිය කියන එක ඊට වැඩිය ගොරෝසු. ඊට වැඩිය සාමාන්‍ය සතියකින් සාමාන්‍ය සමාධියකින් වැඩ කරගෙන යන්න පුළුවන්. ඕ වයින් වර කැඩුනට ඒකෙන් වෙන හානිය අඩුයි. නමුත් එයින් එවැනි අවස්ථාවක උනත් යෝගාවචරයේ කාම සැලකින්නේ ඒ වගේනේ ලොකු නන්දුවකින් සතිමත්ව සමාධිමත්ව ඉදිරියට යෑමේ ප්‍රතිඵලයක් වගේ. අමහර වේලාවකට හෝ නැත්නම් හොඳට පරියන්ගේ සමාධිය හරියන අවස්ථාවකදී හෝ යෝගාවචරයට වැටෙන්න ගන්නවා නම් මේ සෑම මත් ඇතිවෙන පිළිවීමක් පාසාම ඇති වෙන හැකිලීමක් පාසාම ඇති වෙන ආස්වාසයක් පාසාම ඇති වෙන ප්‍රසවාසයක් පාසාම මේ ඒ ධර්ම දැකිනවා පමණක් නෙවෙයි සතියේ සමාධියේ ගැඹුර නිසා ඒ ඒ ධර්ම ඒ ඒ ධර්ම වලට හේතු වෙමින් මෙතන ක්‍රියාවලියක් යනවා මේ ක්‍රියාවලිය විවිධයි ඒ ක්‍රියාවලිය විසමයි අන්නේ විවිධ වික්‍රම ක්‍රියාවලිය දිගට බලන්නේ ඉන්ට ඉන්ට මේ ක්‍රියාවලිය තුලම ඇත්තා වූ සමාජිකයෝ නාම ධර්මියෝ සාරූප ධර්මියෝ අන්‍යෝන්‍ය වශයෙන් සත්‍ය වෙන හැටි දක්නවා කියන ලක්ෂයට දිනු කරගත්තා නම් හිත දැන් යෝගාවචරය මේ தත්වය සාහවුරු කර ගැනීම සඳහා මෙන්න මේ සම්පජන්‍යෝ ක්‍රියාව කරනවා. මේ ක්‍රියාවට නගනකොට සාත්‍යක සම්පජන්‍යයක් සත්පාය සම්පජන්‍යයක් නිවැරදිව ක්‍රියාත්මක කරනවා නම් යෝගාවචරයට මේ ගෝචර සම්පජාඤ්ඤයට අවස්ථාව ලැබෙනවා. මේ ගෝචර සම්පජාඤ්ඤයේදී වෙන්නේ මෙතෙක් කරගෙන ආපු ඒ ගුණ ජීවිතය ඉදිරියට ගෙන යනවා නොකඩා නොබිඳ ඒ විතරක් නෙවෙයි මේ එක එක ප්‍රශ්න මේ එක එක දුෂ්කරතා සෑම දෙයක්ම ආවදාකවත් අහඹෝකින් මතුවෙච්ච දෙයක්වත් තමන්ගේ වගකීමෙන් පරිබාහිරව මතුවෙන දෙයක් නෙවෙයි මේ සෑම දෙයකම අදාළ ඒ ඒ දේට අදාළ ඒ ඒ ප්‍රත්‍යපව. මේ ප්‍රත්‍යත් සහිතව දැක්කොත් ප්‍රශ්නය ඒ පුද්ගලයා ප්‍රශ්නය ආත්මයේ වශයෙන් ධර්මයේ වශයෙන් දැක්කමනවා. ඉතාලම පරමාර්ථ පැත්තෙන් දැක්කොත් උත්තරේ දැක්කා. ප්‍රශ්නය හරියට දැක ගන්නට විවේකයක් විස්පාසුවක් නැතුව අසංකුප්ප අසංහීරතාවය වහාම නැත්නම් මේ ප්‍රශ්නේ විදිහින් ඇදීගෙන ගිහිල්ලා ඒ වෙලාවේදී තීන්දුවක් කරගත්තොත් මේ යෝගාවචරයට එහි අත්තා වූ හේතු ධර්ම දැක ගැනීම බැරිවීම එනිවිදේ කියන ප්‍රශ්නේ හරියට දැක ගැනීම බැරිවීම නිසා උත්තරේ හොයාගන්න බැරි වෙනවා. ඉවසීම නැතු යනවා. සතිය නැතු යනවා. සමාධිය නැතු යනවා. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ ප්‍රශ්න කර අවස්ථාවේදී අර ප්‍රමාණයටම සතිය පැවැත්වීම නැත්නම් නඩත්තු කිරීම ඒ විදිහටම සමාජය දිගට ගෙන යාමට උත්සාහ කිරීම යෝගාවචරයාගේ ඊළඟ අභියෝගයයි ඊළඟ ප්‍රගති පරීක්ෂණයයි කියලා තේරුම් ගන්නවනේ අන්නේ යෝගාවචර කියන්න පුළුවන් අසාප වීර්යය සහිත කෙනෙක් කියලා. එහෙම නැතිනම් මෙතෙක් පවත්වපු ඥානවට වැඩිය ඥානසියුන් ගැඹුරු වීර්යයක් මෙතනදී අවශ්‍ය කරන බව වැටහෙනවා. භාවනා පරිභාෂිත වචන අනුව කියනවා නම් යෝගාවචරය වෙනදට වඩා කැමැත්ත අකමැත්ත කියන දෙක පිළිබඳව ඉතාමත්ම සීම තේරුම් ගන්න පටන් අරමුණක් ලැබීම නිසා Taman යන මාර්ගයට ඒ මාර්ගය ඒ සමාධිය සැලී යනවා. ජීවකාලයක හෝ වේවා අපේ භාවයකට දෝරන. යෝගාවචරය මුලදි මුලදි නම් ඉතාමත්ම ගොරෝසු කැමැත්ත ගොරෝසු අකමැත්ත දැකලා පිටුදයි. ඒ නිසා තමයි අද මෙතෙන්ට ආවේ. නමුත් දැන් වුණත් ඒ කැමැත්තමයි වැඩ කරන්නේ, ඒ අකමැත්තමයි වැඩ කරන්නේ. මේ දෙක තමයි උප්පන්නේ සංජීව භාවයෙන් මාර්ගයෙන් ඇදෙනවා. නමුත් යෝගාවචරය සියුම් නැතිනම්, සුක්ෂම නැතිනම් ඉතාම ගැඹුරු ධර්ම තේරුම් අරගන්නට ධාරාවේ සිටේ විවේකයක් නැතිනම් මෙතන මනාප භාව අප්‍රවහන අමනාප භාව ප්‍රියාප්‍රිය භාව නැතයි කියලා තීන්දුව කරන්න පෙළඹෙනවා. නමුත් වෙන්නේ අත වගේ මේ කාම සියුම් විදියට යෝගාවචරය අප්‍රිය අප්‍රිය භාව අනුව හිතෙනවා ඇදගෙන මේ නිසා ගෝචර සංතජන්යේදී මේ කියන විදිහට මතුවෙන මතුවෙන දුෂ්කරතා නැත්නම් එහෙම නැත්නම් නම්බුනාම තීර්ති මොනම දෙයක් ඕකම. මේ අවස්ථාවල තමන්ගේ හිත වෙනදාට වඩා සූක්ෂම විදියට ප්‍රිය භාව අප්‍රිය භාව කැමැත්ත අකමැත්ත දෙකෙන් දේරා තෝරාගෙන වර්තමාන මොහොතේ ඉන්න සමාවතේ නැත්නම් තමන්ගේ සදින්දේ වශයෙන්ම පවත්වනවා නම් ඒකට කියනවා ගෝචර සම්පන්න. තමන්ගේ ගෝචර භූමියේ හිත තැන්පත් කර ගැනීම නිසා හවුහරණක් කරණක් හිතක් ආධාරයක් ලැබුවේ. මේ ගෝචර භූමියේ ඉක්මවීමට සීලේ දුර්ලභම නිසා හෝ ඥානයේ දුර්ලභම නිසා හෝ සමාධියේ දුර්ලභම නිසා හෝ ප්‍රඥාවේ දුර්ලභම විපස්සනා ප්‍රඥාවේ දුර්ලභම ඒව නැත්නම් ආතාප වීර්යයේ දුර්ලභම නැත්නම් මොහතකට කලින් සඳහන් කරපු සාත්‍යක සම්පජාන්‍ය අසම් සාත්‍යක සම්පජාන්‍ය ආදී සම්පජාන් ධර්ම නැති මේ දුර්ලභම නිසා හෝ එනේ ඉක්මවා ගත්තොත් ගෝචරයේ පන්න ගත්තොත් එතනදී යෝගාචරයක් වටිනවා හිතේනවා ඇදීයලක තියෙනවා මේ නිසා වර්තමානයේ හිත ප්‍රවැත්වීමේ අගය මෙතෙන්ට යෝගාචරයට භාවනා නොකල කෙනෙකුට හෝ භාවනා යාන්ත පටන් ගන්න කෙනෙකුට වැඩි බොහෝ ප්‍රකට වෙයි. තමන් හරියටම ප්‍රශ්නේ මතුවෙන මොහොතේදීම ආයන පස්නාවතෙන් හෝ වේවා වේදනාන පස්නාවතෙන් හෝ වේවා චිත්තානුපස්සන වශයෙන් හෝ වේවා අම්මානුපස්සනාවක් වශයෙන් හෝ වේවා මේ බාහිර දේ Tamange මේ කඩින්දියට බලපාන ආකාරයේ විෂයෙහි ඉතිමත් නම් සමාධිමත් නම් අන්නේතනදී පහළ වෙන සංපජඤ්ඤයට කියන ගෝචර සංපජඤ්ඤය උදාහරණ වශයෙන් කියනවනම් මේ දවස්වල බොහොම ප්‍රකටයි අහසේ රාත්‍රියේ අකුණු විදුලි කොට. තමන් හොඳ විවේක ස්ථානයකට ගිහිල්ලා හරියටම මේ අකුණු විදුලි කොටන වෙලාවේදී ඉන්න අහස දිහා බලන හිතියොත් අන්න යෝගාවචරයට නැත්නම් මේ බලන නිරීක්ෂකයට වැටහෙනවා කොහොමද අකුණු තාපයේ විදුලිය කොටන්නේ કોઈ දිශාවෙන් පටන් අරගෙන કોઈ ආකාරයකට තාපය පැතිරෙනවද වමට පැතිරෙනවද දකුණට පැතිරෙනවද ඉහළට යනවද පහළට යනවද ආලෝකයේ ඒ කදම්බයේ පැන නැගීමත් සමගම ක්ෂණයේ අඳුර දුර වෙන හැටි මේ ආදී දේවල් දැක ගන්න පුළුවන් වෙනවා හරියටම විදුලිය කොටක් දීම අහසදියා බලන්න. නමුත් එහෙම නැතුව අහසේ මෙන්න මේ දිශාවේ විදුලි කොටනවා එහෙම කියලා විදුලිය කොටන්න එක ක්ෂණයකට කලින් අහස දිහා වැළුවයි කිය උද්‍යෝගාවචරයට දැක්කායි කියන සුදුසුකම ලැබෙන්නේ නැහැ. මොහොතකට ඉස්සර වෙලා මම මේ යුතුයකම් ඔක්කොම ඉස්ත කළා. හරියටම එතන බැලුවා. ඒ පැත්තම බැලුවා, ඒ දිශාවම බැලුවා, ඒ අනුව පරමාර්ථ කරන බැලුවා කිව්වට අකුණු විදුලි කිරීමකට කරලා දෙන්නේ. ඒ වගේම තමයි යෝගාචරය අකුණු විදුලි කොටල ආලෝකයේ පොළොවට වැටුණු කෙනෙම මොහොතක් පමා වෙලා අර දිහා බැලුවට ඒ අකුණු විදුලියේ ස්වභාවික ලක්ෂණ හෝ විශේෂ ලක්ෂණක් හෝ දැක්කලා දෙන්නේ නැහැ. ඒ නිසා ගෝචර සම්පජන්යේ පවත්වන පුද්ගලයා යෝගාචරය හරියටම ඒ අකුණු විදුලිය කොටන වෙලාවෙදීම ඒ පිළිබඳවම පිටින් ඒ දෙස බලන හිතියොත් අස්පනා පිට බොහෝමත්ම ප්‍රකටව පරිපෙනවා. ඒ වගේ විචිත්‍රවත් වෙනවා. දැකීම උනන්දු කරන සුළු ගතියකුත් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ භාවනා ජීවිතේ පවත්වාගෙන යනකොට ඉදිරිපත් වෙන දුෂ්කර කරදර වලදී එන විදිහට කියනවනම් සියුම් ලෙස හෝ සිත් මත් කරවන වංචා කරවන මේ ප්‍රිය අප්‍රිය භාව වේවා නොවේවා කියන ගති ඇති වෙන කෙනෙහිදීම දැක ගන්න පුළුවන් නම් යෝගාවචරය ඒ අරමුණ නිසා ඉපෙන්නේ නැහැ අරමුණ දිහාවට අරමුණ වල විතර වේගය අනුව ඇදගෙන යන්නේ නැහැ එතකොට යෝගාවචරය ගෝචර භූමියේ සිටීම නිසා ආරක්ෂා වෙච්ච ගවයෙක් වගේ ගෝචර භූමියේ හිටපුවාම ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි ඒ ගෝචරය විදීමේ යලදීමේ ආහාර කර ගැනීමේ සසාගි ජීවිතයේ සෞඛ්‍යයක් අදාළ. ඒ වාගේ ඒ වගේම තමයි හරියට අකුණු විදුලි කරන වෙලාවෙදීම ඒ අකුණුව විදුලිය දිහා බලානිදීම ඇත්ත ඇති හැටි දැකීමෙන් විපස්සනා ඥාන වැඩි වීම කියනවා මේ නැත්නම් විපස්සනා ඥාන සමාධිය වැඩි වීම කියනවා මේ අපේ ගුණ ජීවිතයේ සෞඛ්‍ය සම්පන්නයි වැඩේ මේ නිසා යෝගාවචරය මේ ගෝචර සංපජාන්‍ය අවස්ථාවේදී විශේෂයෙන් සලකා ගන්න ඕනේ මෙතෙක් කරගෙන ආපු ජීවිතයේ ඉර ජීවිතයේ තව ඉදිරියට යනවයි කියලා කියන්නේ අල්ප වැඩි විචිත්‍රයි අල්ප වැඩි සියුම් අල්ප වැඩි ඉතාමත්ම සැලකිල්ලෙන් සිද්ධ පැවැත්විය යුතු කෙනයක් වෙන සම්පත්තියක් දැල්වන්නේ ඒ නිසා ගෝචර සංපජාන්‍ය කියන එක තමයි ජීවිතයට සම්බන්ධ වෙනවා. වර්තමාන මොහොතට සම්බන්ධ වෙනවා. මේක ඇති කරලා දෙන්න මතුවෙන ප්‍රශ්න නම් බාහිර වෙන්නත් පුළුවන්. අභ්‍යන්තර වෙන්නත් පුළුවන්. අතීත වෙන්නත් පුළුවන්. වර්තමාන වෙන්නත් පුළුවන්. අනාගත වෙන්නත් පුළුවන්. නමුත් යෝගාවචරයේ උත්තරය වෙන්න තියෙන්නේ එකම එක එළියක් ලබනවා. වර්තමානයි සෝතිය වශයෙන් පවතී. ඒ නිසා පරිබාහිරව දෙවිය යුතු කිසියම් දෙයක් මේ සීල ප්‍රතිත්ථාය නරෝත සංයෝ කියන ගාථාවේ සඳහන් වෙනවා. නමුත් අතුලිතින්ම සොයාගෙන නැතිනම් තමයි චිත්තම් පඤ්ඤාන්ත කියන ගුණ දෙක ඒ පුද්ගලයාට මේ විදිහට ප්‍රශ්න කරන්න බෑ. ඒ නිසා යම් ප්‍රමාණයකට සමාධිය ඇත්තා වූම යම් ප්‍රමාණයකට විපස්සනාව ඇත්තා වූ යෝගාවචරයට මේ සුදුසුකම තියෙනවා. නමුත් ඒ පුද්ගලයා ඒ බව නොදැයි ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවේදී ආසක භාවයේ සක්කාය භාවයේ කලකන්නේ නැතිනම් ගෝචරය නඩත්තු කිරීමට ගෝචරය අනුව ප්‍රත්‍යාස කිරීමට ක්ෂණය පනගන්න. එනේ ඉක්මව ගන්න. ඒ නිසා සාර්ථක භාවයෙන් සහ සක්කාය භාවයේ කලකා බැලීමෙන් ගෝචර සංපජාන්නේ වැඩිවීමට අවස්ථාව සලසලා දෙනවා. නමුත් ගෝචර සංපජාන්නේ කියන්නේ මොකද්ද කියන එක මේ සංදිස්ථානයට ගැළපෙන විදිහට තේරුම් ගත්තේ නැතිනම් ඒ ප්‍රයෝජන නොගෙන යන්නේ ඉතින්. ඒ නිසා මේ සූක්ෂම භාව යෝගාවද කියනවා. ඒ නිසා අදිත්‍යයක් කරදරයක් අමලියක් කටයුත්තක් පත්වෙච්ච වෙලාවක යෝගාවචරය මුලින්ම තමන්ගේ ගුණ ජීවිතේ සාක්ෂි කරගන්න. මේක අර්ථයක් ඇති වැඩක්ද මේ මත ගැළපෙන සප්පාය දෙයක්ද කියලා කල්පනා කරන්න ඕනේ ඒකට අපි කියනවා නිකට පඤ්ඤා පාරිහරේ පඤ්ඤා නැත්නම් සාමාන්‍ය බුද්ධිය කියන. නමුත් මේක විපස්සනා ඥාන වැඩ පිළිවෙල සම්බන්ධ වෙන නිසා මේ බුද්ධිය විශේෂාර්ථයක් තියෙනවා. මේ මතු මතේ ලැබනා වූ විවේකයේ මත යෝගාවචරය මේ ගෝචර සම්පදාය පවත්වනවන මම මෙතෙක් තියාගත් ආ වූ මේ සමථ විපස්සනා ඥාන මේ ඒ ක්ෂණේ පාවිච්චියක් සිදුවේ. මේ නිසා යෝගාවචරයට මෙදෙක් මෙතෙක් නොදක්වා වූ ගැඹුරක් තමන්ගේ භාවනාව තුළ දැක ගන්න පුළුවන්. ඉන්දීම හැකිලීම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ එහෙම නැත්නම් එසවීම යවීම තැබීම වශයෙන් කරන සක්මන එහෙම නැත්නම් ඉදිරියට කටයුතු. හරියටම මොනම බාහිර රුචි දේවල් මත උනත් අරුචි දේවල් මත උනත් එහෙම නැත්නම් වේවා හොඳයි කියන දේවල් නොවේවා නොපතන් කියන දේවල් සිදු උනත් යෝගාවචරය ඒ දේවල් තුල හෝ තමන්ගේ මූල කර්මස්ථානය තුල වර්තමාන වශයෙන් පහළ වීම පවතිනා වූ තත්වයට හිත දීගෙන කටයුතු කරනවා නම් යෝගාවචරයට මේ වර්තමාන මොහොතේ බාහිර හෝ වේවා මූල කර්මස්ථානයේ හෝ වේවා නොදකපු ගැඹුරක් දැක ගන්න පුළුවන්. බාහිර ප්‍රශ්නෙට ඉඩ දීලා බාහිර ප්‍රශ්නේ ලොකු කරගෙන බාහිර ප්‍රශ්නේ නිසා හිත සැලීගෙන හිත ඇදීගෙන යනවනම් යෝගාවචරය වර්තමාන මොහොත අඳිනවා. එතකොට හරියට අකුණු විදුලි ගැටුණාට පස්සේ ඒක දිහා බලලා මම අකුණු විදුලි කොටන දැක්කා කියනවා වගේ මේ මුසාවකට ලක් වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගෝචර සම්පජාන්නේ නොදන්නා අමනිකා කුෂ්ණාව දෘෂ්ටිය කියන මේ විසම ධර්ම දෙකට යෝගාවතර වැටෙනවා. එන අරමුණ බාහිර අරමුණ වේවා මූල කර්මස්ථානයේ හෝ වේවා යෝගාවචරයාගේ ඊය අප්‍රිය භාව දෙකෙන් තොරව නෙවෙයි නම් ගත වෙන්නේ මේ අරමුණියත් ආ වූ ප්‍රිය භාවය නිසා කැමැත්ත අප්‍රිය භාවය නිසා අකමැත්ත කියන මේ දෙක පහළ අපි මේ ගුණ ජීවිතයකට මුලපොදලා මේ විද්‍යට නිස්සරණාභ්‍යාසයෙන් පූර්ණ කාලිනව ගත කරනකොට අපි ප්‍රාර්ථනා කළේ මේ එකම එක විමුක්තිය. ඒක වැටිලා තියෙන්නේ මේ කම්මස්සකතා ඥාන සම්මාදිකී මාර්ගයේ ඒක වැටිලා තියෙන්නේ මේ සම්මාවස්ථාන ඥාන සම්මාදිට්ඨි මාර්ගයේ ඒක වැටිලා තියෙන්නේ මේ පත්‍ය අවස්ථාන ඥාන සම්මාදිට්ඨි මාර්ගයේ ඒක වැටිලා තියෙන්නේ ලක්ෂණ අවස්ථාන ඥාන සම්මාදිට්ඨි මාර්ගයේ නිබ්බාන ලක්ෂවත්තන සම්මාදිට්ඨි මාර්ගයේ මේ මාර්ගයේ දිගේ ආපු අපි මෙතෙක් දුරටත් මේ කටයුතු කරගෙන ගිහිල්ලා දැන් මේ මතුවෙන ප්‍රශ්නවලදී ප්‍රිය අප්‍රිය භාවයේ අරගෙන අවමත් කුෂ්ණාදුක්ති වඩන පුද්ගලයෙක් නම් කිසිසේත්ම සපය. කිසිසේත්ම ඉඳසන්න පුළුවන් දෙයක් නෙවෙයි. බාහිර ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ. මේ අවස්ථාවේදී නමුත් කුෂ්ණා වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවස්ථාවේදී නමුත් ඉච්ඡ වැඩෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ප්‍රිය භාව අප්‍රිය භාව ඉතාමත්ම තියෙන විදිහට Taman තාමත් උපවයි. තාම ඇදගෙන යන ගතිය තියෙනවා. ඒ නිසා යෝගාවචර විශේෂයෙන්ම ගෝචර සම්පජඤ්ඤය කියන අර්ථය තේරුම් ගන්න. තේරුම් අරගෙන අරමුණ දිහා බලාගෙන ඉන්න වෙලාවේදී ඒ අරමුණ ඍජුව මූණට මූණ දාලා බලාගෙන ඉන්නවනම් ඒ අරමුණේ යෝගාවචරයා ගුණ දෙකක් එවනකම් විස්තර වශයෙන් දෙආකාරයකට ගන්න පුළුවන්. ඒ අරමුණේ යත්තා වූ ස්වභාවික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ අරමුණෙන් අරමුණට අරමුණ තේජෝ ගුණයේ ප්‍රකටන වායෝ ගුණයේ ප්‍රකටන ආපෝ ගුණයේ ප්‍රකටන ඒ ඒ ප්‍රකට භාවයේ අනුව අරමුණේ හැඩය දැක ගන්න. ඉතින් මතක් කර ගන්නවා නම් ආපෝ ධාතුව ප්‍රධාන කරගෙන උතරමහා භූතයෝ හොල්මන් කරන වෙලාවට ප්‍රතිපේන වෙලාවට සිදු කරන ගතිය වැගිරෙන ගතිය ප්‍රකටයි. එහෙම නැතුව තේජෝ ධාතුව මුලික වශයෙන් ඉස්සරහට ඇවිල්ලා සතර මහා ධාතු ක්‍රියාත්මක වෙන වෙලාවක නම් විසුන් සීතු ගති ප්‍රකට වෙනවා. වායෝ ධාතුව නම් තද වෙන පෙරපෙර චලන ගති මතු කරනවා. පඨවි ධාතුව නම් ගොරෝසු ගති, තද ගති, බාර ගති මතු කරනවා. නැත්නම් මුරුදු ගති, සහැල්ලු ගති, මෙලෙක් ගති මතු කරනවා. මේ මතු කරන මතු කරන දේවල් යෝගාවචරයා හිමීට නිතිනින්දේ සතිය පවත්වමින් දකින්නවනම් ඒක ගුලි වශයෙන්, පිටු වශයෙන්, වාටි වශයෙන් ගන්න. ඒ මොකද ඒ දැක ගන්න තරම් සතියේ යොමුදල කමක් නැති නිසා සතියේ මොට් කාලයට තමයි මොටකම අනුව තමයි රූප ධර්ම වල කැපීම සිදුවේ. ඒ කියන්නේ කල්පෙන කැලි බොහොම ගොරෝසුයි. නමුත් සතිය තාමත් මේ මේ ගෝචර සම්පජඤ්ඤයේදී අපි විස්තර කරපු විදිහට හරියටම වර්තමාන මොහොතේ පවතිනවා නම් රූප ධර්මිකාම සියුම් කොටස්වලට කැඩෙනවා. එතකොට වටහා ගන්න පුළුවන් මෙතන සතර මහා භූතියෝම පවතිනවා. මේ උණුසුම ප්‍රකටව තියෙනවා. ඒක නම් සිතිවිස නැතුව නෙවෙයි. ආපෝ තේජෝ පඨවි යති ආපෝ වායෝ පඨවි කියන අනිත් තුන නැතුවක් නෙවෙයි. ආදී විදිහට මේ පිටුපස්සේ කියන දේවල් ප්‍රත්‍ය සහිතවම යෝගාචරයට තියෙන්න පටන් ගන්නවා. අනේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් හිතෙන් කියන මේ සෑම මත ආකාරයෙන් මතුවෙන අරමුණු මෙන්න මේ විදිහේ සවිස්තරව දැක ගැනීමම ගෝචර සම්පජන්‍ය කරගෙන කටයුතු කරනවා නම් මේ විදිහට අරමුණට පත්‍ත්ව වෙන අරමුණටම කෘතිය වෙන පෞද්ගලික වෙන අරමුණු දකින්න අතර මේ සෑම අරමුණකටම සාධාරණ ලක්ෂණකුත් තියෙනවා. මේ සූකම උනත් ඉතාමත්ම සමීපව බලනවනම් වහා ඇතිදී වහා නැති. මේ මොනුසුන්කම පිටිපස සංගවී යත්තා වූ ඇති. සිසිලස ගත්තත් වහා ඇතිදී වහා නැති. මේ තේජෝ ධාතුව පිටිපස යත්තා වූ ආපෝ පඨවි වායෝ කියන ධාතු ප්‍රකට කරගත්තත් ඒවත් වහා ඇතිනව වහා නැති. මේ විදිහට යෝගාවචරය අරමුණට අරමුණට සාධාරණ අරමුණට අරමුණට ප්‍රායෝගික පුද්ගලික වෙන්නේ පස්සත් ලක්ෂණ දකින්න අතරම අරමුණු වල යොහුසුළු භාවය කියන ඇතිවීම නැතිවීම දෙකේ යොහුසුළු භාවය කියන පොදු ලක්ෂණක් දැක්වන්න පුළුවන්. මේ දකින්නේ බාධා තියෙනවා. මේ දකින්නේ විචිතෝම සමාවිත මූල කර්මස්ථානයේ දකින්න. නමුත් යෝගාචරය ගෝචර සම්පජන්යේ ස්ථූල භාවය නිසා මේ දකින්න දැක්ම බාධා කරගන්නේ නැහැ. මේ නිසා යෝගාවචරය දැන් ඇත්තත් ලක්ෂණය අමතර වශයෙන් හැම අරමුණකටම පොදු සාමාන්‍ය ලක්ෂණයක් දක්වනවා. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ විස්තර වශයෙන් දකින්ද දකින්ද සෑම විස්තරයකම වහා ඇතිවීම කියනකට දැකිනකොට මේ අවස්ථාවේදී මේතු ආකල් යෝගාවචරය නොදක්වා වූ ලක්ෂණ සම්මෝහය අත්තලක්ෂණය මේකය සාමාන්‍ය ලක්ෂණය මේ පීර වශයෙන් නොදක්වා වූ ගතිය දැක ගන්නවා. සාමාන්‍ය ලක්ෂණය දැක්කනම් ඒ කියන්නේ විතර ඇති වෙන නැති වෙන වහා ඇති වෙන තියෙන දැක්කනම් ඉස්සෙලනකම දැක්කනවා. මේ විදිහට පෙළනවා නම් මේක මගේ යටතේ පවතිනවය මට වශයේ පැවතිය හැකිය කියනවා වූ වැරදි මාන මත වෙන්නේ නැහැ. දික්ති මත වෙන්නේ නැහැ. තෘෂ්ණා මත වෙන්නේ නැහැ. මේ විදිහට ගෝචර සම්පජාන්නේ සියුම්ව පවත්වනකොට යෝගාවචරයට මා සංහා දික්ටි කියන මූලික මේ වරදේ බඳන ධර්ම සියුම්ව වැඩ කරන හැටි දැක ගන්නවා මේ ගන්නේ ඒ ලක්ෂණ සම්මෝහය දුරු කිරීම මේ කියන්නේ ලක්ෂණ අවස්ථාන ඥානයේ යෝගාවචර පිළිපදනවා මේ නිසා තේරුම් අර ගන්න ඕනේ මේ සම්පජන්‍ය ලක්ෂණ යෝගාවචර ප්‍රයෝජන ගන්න නැතිනම් නොදැනුවත් නිසා හෝ කුපීතකම නිසා හෝ එතනදී යෝගාවචරය ඊට වැඩිය සියුම් අවස්ථාවක් මඟ හරිනවා අපේ ජීවිතය කියන්නේ ප්‍රශ්න විසඳන ජීවිතයක් නෙවෙයි ඊට වැඩිය විශාල ගැඹුරක් තියෙන දෙයක්. ඒ ප්‍රශ්නත් විසඳ ගන්න බැරි නම් ගැඹුරු තියාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවට අහුම්කන් දීලා ඒ වාගෙම තමයි දවස පුරා උත්සාහ ගන්න. ලබා ගන්නා වූ මේ මූල ධර්ම දැනුමත් අධ්‍යක්ෂින් කියන දැනුමත් දෙකම මිශ්‍ර කරලා මේ ಗುಣ ජීවිතයේ දීගාව ආලෝකය වෙන ලක්ෂණ පවත්වන ඥානය සත්‍යාගන්ත උපයාගන්ත මේ ධර්මයේ ඒ වගේම තම තමන් ලබන්නා වූ අද්දකී හේතු වේවා වාසනා වේවා කියන මෛත්‍රී චේතනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා Thank you.